මේ ධර්මයේ ගොඩක් ගැඹුරුයි පින්වතුනි. බුදුරණවහන්සේ දාන අපි මේ උඩින් පල්ලෙන් අත ගගා චොකීය වින්දනයක් ලබන්න හෙව්වා කියලා ඔබට මේ කවදාවත් මේ ධර්මයට තියා ලං වෙනවා තියා උණුසුමක්වත් ලබා ගන්න බෑ. හැමෝම කරන්නේ චොකීය වින්දනයක් ලබන්න මේ ධර්මය කියලා තමන් තමන් එක ගනුදෙනුවක් කරගන්න කෑලි කෑලි අරගෙන මොකද්දෝ එකක් අලුමර මරා හිතනවා. ඒ වගේ අසාධාරණ වැඩක් මෙච්චර මේ ධර්මයක් පෙන්නපු අපගේ සාසුන් වහන්සේට කරන්න හොඳ නැහැ. සාසුන් වහන්සේ කියන අසාමාන්‍ය උත්මයෙක් අපමෙයන් මනින්න බෑ අසංහීරං අසංකුප්පං ඉතින් එවැනි උත්මයෙකුගේ මේ ගාම්භීර වචනයකට පින්වතුනි ගාම්භීර ධර්මයකට වචනයක් අල්ලගෙන තලුමරමින් සොකිය වින්දන ලැබමින් මේ වචන විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ හැම එකක්ම අල්ලගෙන තලුමරමින් සොකිය වින්දන ලැබමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දූෂණය කරන එකක් කරන්නේ. ඉතින් ඒ දූෂණය කරන්නේ කරන්න එපා. මේකට ක්‍රමානුකූලව වැඩපිළිවෙලක් තියෙනවා. මේක මේ පළවෙනි කාරණාව තමයි ඕක ඕක වචන පිළිවෙල පදපිළිවෙල එක්ක මේ පද ගැළපිල්ල එක ඉගෙන ගන්න ඉස්සෙල්ලා. ඊළඟට ගුරුවරයෙකුට, කල්යාණ මිත්‍රයෙකුට තනි කරම එහෙයි වාදයෙන් යස්ස ඕකේ සර් කියන වාදයෙන් නැමෙන්න. ගුරුවරයෙකුට, ආචාර්යවරයෙකුට. ඊට පස්සේ උපරිම ಗುಣධර්ම ඇති කරගන්න. ඒ ඒ සියලු දේ එක්ක ලෝකේ සත්‍යවාදී වෙන්න උත්සාහ කරන්න. ලෝකේ සත්‍යවාදී වෙන්න සත්‍යවාදීව හිතන්න මම මේ ගොඩාක් කරුණු කියලා දීලා තියෙනවා ගුරුවරයෙකුට ආචාර්යෙකුට යස්ස එහෙයිස කියන කාරණාවෙන් එහෙයි ස්වාමීනි කියන කාරණාවෙන් නැමෙන්න ගුරුවරයෙකුට, කල්යාණ මිත්‍රයෙකුට ಗುಣධර්ම සාගරයක් ඇති කරගන්න. ඒ වගේම මෙන්න මේ ධර්මයේ සුතයක් හැටියට වෙනම ඉගෙන ගන්න. මෙන්න මෙව්වා කරන්නේ නැති තාක්කල් පින්වතුනි ඔබ කරන්නෙම මොකද්ද? බුදුරන් වහන්සේගේ ධර්මයේ දූෂණය කරන එක. දූෂණය කරන්න එපා බුදුරන් වහන්සේගේ ධර්මය. පද පරම වෙලා සොකීය වින්දන ලැබමින් බුදුරන් වහන්සේගේ ධර්මයේ දූෂණය කරනවා. මම ඔබට මේ සංඛාර කියන වචනේ යෙදලා තියෙන තැන් එක මේ පැහැදිලි කරේ දූෂණය කිරීමේ තියෙන ආදීනම ඔබට ප්‍රකට කරන්න. ඉතින් මේ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. අපි මේ ධර්මයේ ඉගෙන ගත යුතු විදි තියෙනවා. ඉතින් ඒ නිසා කරුණාකර මං හැම දිනාගෙම ඉල්ලා සිටින්නේ ධර්මයේ ඉගෙන ගන්නකොට ඒ ධර්මයේ වැදගත්කමක් දෙන්න. අපි කෙරමු නෙමෙයි, අපි දන්න අය නෙමෙයි, අපි භගවා ජානාති නාහං මම දන්නේ නැහැ භාගතුන් වහන්සේ දන්නේ. ඇයි මේ න්‍යායට එන්න බැරි? භගවා ජානාති භගවා ජානාති නාහං ජානාමි. භාගතුන් වහන්සේ දන්නේ මම දන්නේ නැහැ. මේක තමයි ශ්‍රාවකත්වය. ඔතෙන්ට එන්න නැතුව අපි යයි පද පරම වෙලා පඬිතමානි වෙන්න යන්නේ. ලෝකේ පඬිතමානි, ලෝකේ මානක්කාර බව වෙන්න යන්නේ. ඔතෙන්ට යන්න එපා. ඔතෙන්ට ගිහිල්ලා සිදුවෙන්නේ බක පඬිතකමක් විතරයි. බක පඬිතය කියලා කියන්නේ බක කියන්නේ ගෙම්බා ගෙම්බාගේ පඬිතකමයි. ගෙම්බා කරන්නේ බක බක කියලා කෑ ගහන එක විතරයි. ඒ වගේ පින්වතුනි පදපරම වෙලා කරන්නේ ওই කෑ ගැහිල්ලක් විතරයි. ඒ නිසා සංඛාර කියන වචනේ වගේම තවත් ගොඩාක් දේවල් තියෙනවා තේරුම් ගන්න. ඔබලාගේ ඒ තේරුම් ගැනීමට ඔබලාට අවශ්‍යතාවයක් ඇති වෙන්නට නම් ගුරුවරයෙකුට ආචාර්යවරයෙකුට අසාමාන්‍ය විදිහට නැමෙන්න එහෙයි කියන එක විතරයි. එතනින් එහා දෙයක් නැහැ. yes sir okay sir කියනවා වගේ එහෙයි කියන එක විතරයි. ಗುಣධර්ම සාගරයක් ඇති කරගන්න. ඒ වගේම ධර්මයේ තියෙන විදිහට සූත්‍රයේ තියෙන විදිහට ඒ පදපිළිවෙල ව්‍යංජන එක ඉගෙන ගන්න. ලෝකයේ තුල සත්‍යවාදීව හිතන්න. ඔය කරුණ ටික ඔබ ඇති කරගන්න උත්සාහ කරොත් විතරයි ඔබට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ උත්තම බුදුරන් වහන්සේ අප්‍රමාණ කරන්න බැරි අසංගීර අසංකප උත්තම බුදුරන් වහන්සේ පෙන්නපු දහමට යොමු වෙන්න. ඉතින් ඒ සඳහා එවැනි හැකියාවන් ඉස්මතු කරමින් ඉස්මතු කරගනිමින් ඒ දහමට යොමු වෙන්න ඔබ සෑම දිනාටම වාසනාව උදා වේවා කොහොම ගරුත්වයක් මේ ධර්මයට තියෙන්න ඕන. අසාමාන්‍ය. Tamanට මොකක්වත් හිලව්වක් කරගන්න එහෙම නෙමෙයි. ගනුදෙනුවක් කරගන්න එහෙම නෙමෙයි. ඒ අසාමාන්‍ය උත්තුම් භාවය.